සර්ප විසක් ඇති වුනහම ඇඟට ගිහාම එතකොට ඖෂධ වලින් සර්ප විස දුරු කරනවා අන්න ඒ වගේ භික්ෂුවක් මෙන්න මේ උපන්න හටගත්තා වූ ක්‍රෝධය බැහැර කරනවා. උපපතිතං විනේති කෝද. කෝධය උපන්නා වූ ක්‍රෝධය බැහැර කරනවා. අර සර්ප විසක් ඇඟට ගිහාම බෙහෙත් වලින් ඒ සර්ප විස පැතිරිච්ච සර්ප විස සම්පූර්ණයෙන් දුරු කරනවා වගේ උපන් ක්‍රෝධය දුරු කරනවා. එතන භික්ෂුවගේ කෘත්‍යය ඒකනේ. අන්න එහෙනම් ඒ ඒ ඒ විදිහට දුරු වෙන්න ඕනේ. දැන් මේකට ඊළඟට බුදුරණවහන්සේ තව දැන් මේ මේ දුරු කරන විදිහට ලස්සන කාරණාවක් පෙන්නනවා. දැන් මේ දුරු කරන විදිය පෙන්වන්නේ පින්වතුනි භික්ෂුවක්නේ. ඒතකොට මේ භික්ෂුවක් දුරු කරනවා කියලා පෙන්වන කාරණාවේදී අපි හැම වෙලෙම බලන්නට ඕනේ තථාගත ධර්ම විනයත් එක්ක කියන එක. දැන් එහෙම නැතුව අපිට එකපාරටම එනවනේ දැන් ක්‍රෝධය කියන එක දුරු කරන්න පුළුවන් නේ ලෝකෙත්. අනිත් විමුක්තිකාමිනුත් පෙන්නනවනේ ක්‍රෝධය ප්‍රහාණය කරන එක. එතකොට එතනදී ක්‍රෝධය ප්‍රහාණය කරනකොට මොකද වෙන්නේ? ක්‍රෝධය ප්‍රහාණය නොවිච්ච බවක් ඊදෙනවනේ. ක්‍රෝධය ප්‍රහාණය වෙච්ච බවක් ඊදෙනවා. ක්‍රෝධය නැති බවක් ඊදෙනවා. දැන් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා එක්ක යන ප්‍රතිපදාවේදී තථාගත ධර්ම විනයත් එක්ක මොකද වෙන්නේ? ක්‍රෝධයෙන් ඈතර වෙච්ච බවක් ලැබීම කියන එක යෙදෙන්නේ නැහැ නේ. ඈතර වුණා. දැන් ඊතර වීමක් ලැබුණා නම් ඒ ලැබීම තමාටනේ. අපි මං හිතන්නේ ඊයේ ඒ සූත්‍රයේදී අපි ලස්සනට පැහැදිලි කළා අර සම්මර්ෂණය පිළිබඳ කියන්නේ දැන් අපි තමා කියලා සම්මාසනයක්නේ ඉදුණු එතකොටනේ. ඒ කියන්නේ දැන් ක්‍රෝධයේ ඉක්මු වෙච්ච බව තමාට ලැබුණා. තමාට ලැබුණා කියනකොට මොකද තියෙන්නේ? අත්ත වශයෙන් සම්මර්ෂණයන්නේ තමා වශයෙන් සම්මර්ෂණයක්. දැන් ක්‍රෝධය ඉක්මෙව්වා. හැබැයි ඉක්මෙච්ච බව ලැබුණා. එතකොට ඉක්මුනේ කාටද? තමාට. තමාට ඉක්මුණා කියන කාරණා යෙදුනහම කිංචි සංකාරං නිට්ඨතෝ සමනුපස්සති. කංචි සංකාරං අත්තතෝ සමනුපස්සති. නේතන් තානං විජ්ජති කියනවා. සිදු වෙන්නෙම නෑ අවබෝධ කරනවා කියන එක ධර්මයට බැහැ ගන්නවා කියන එක සිදු වෙන්නෙම නෑ කියලා බුදුරණන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට එහෙනම් බලන්නකො දැන් මෙතනදී අපි බලන්නට ඕනෙත් මොකක් එක්කද? බුදුරජාන් වහන්සේගේ ධර්මයත් එක්ක. ඒ කියන්නේ ක්‍රෝධය ප්‍රහාණය වීමද උපන් ක්‍රෝධය ඒ විදිහට ප්‍රහාණය වීම කියන කාරණාව බැලිය යුත්තේ කොහොමද? නිරෝධයේ මාර්ගයේ හැටියටනේ. මේ ඊළඟ ගාථා වෙන එක ලස්සන තේරුම් ගන්න පුළුවන්. ඊළඟ පදේ. මොකද්ද? සෝබික්කු ජහාති ඕරපාරං උරගෝ චින්නමේ තචම් පුරාණ. හරියට කොයි වගේද? මේ දිරාගියපු හැවක්, ඒ කියන්නේ චින්න, දිරාගියපු, ඒ කියන්නේ දිරාගියපු හැවක් සර්පේ බැහැර කරනවනේ. දිරාගියපු හැවක් සර්පේ බැහැර කරනවා. එතකොට සර්පේ බැහැර කරනවා වගේ පුරාණ වූ දිරලා ගියපු හැවක් සර්පේ බැහැර කරනවා වගේ භික්ෂුව මොකද කරන්නේ? ජහාති ඕරපාරා. දුරු කරනවා එතරත් මෙතරත්. දැන් වන්නකේ ගාථාවේ අර්ථය ජහාති ඕරපාරා. එතරයි මෙතරයි දෙකම දුරු කරනවා. දැන් මෙතර දුරු කළා එතරට ගියා කියවනම් අන්න ක්‍රෝධය දුරු කළා නම් අපි මේ මේ මේ මේ ගාථාවට විතරක් සීමා වෙලා බැලුවාම ක්‍රෝධය දුරු කරලා ක්‍රෝධ නොකරන බවක් ලැබුණා කියන එකනේ. දැන් බුදුරණන් වහන්සේ මෙතන පෙන්වන්නේ එහෙම නෙමේ ජහති ඕරපාරක්. එතරයි මෙතරයි දෙකම දුරු කරා කියලා. මෙතර දුරු කළා එතරට කියනා නෙමෙයි. එතරයි මෙතරයි දෙකම දුරු කරා. අන්න අර මම ඔබට මුලින් පැහැදිලි කරගෙන ආවේ දැන් ක්‍රෝධයේ ඉක්මෙව්වා උපන්නා වූ ක්‍රෝධයේ ඉක්මෙව්වා ඉක්මෙව්වා කියලා ලැබුණා කියන එක නෙමෙයි. ඉක්මෙව්වා කියන එක ලැබුණා නම් මොකද්ද වෙන්නේ? ලැබුණේ තමාට. එතකොට ඒ කංචි සංඛාරය, ඒ කියන්නේ මොකක් හෝ සංඛාරයක් කියලානේ කියන්නේ. කුමක් හෝ සංඛාරයක් එතකොට ඒක තමා වෙලා නේද? අත්ත වෙලා. එතකොට අත්ත වශයෙන් කුමන හෝ සංස්කාරයක් සම්මර්ෂණය දෙනවා නම් මොකද වෙන්නේ? නේතංට ආනං විජති කවදාවත් දහමට බැහැගන්නේවත් නැහැ කියනවා. දහමට බැහැගන්නේවත් නැහැ කවදාවත්. ධහමට බැහැ ගන්න නැත්නම් ඒ කියන්නේ අනුලෝම කන්තියට බැහැ ගන්න නැත්නම් එයා සෝතාපන්න සකදාගාමී අනාගාමී රහත් කවදාවත් වෙන්නේ නැහැ කියනවා. ඒක බුද්ධ වචනයක්. එතකොට එනම් මේ මේ මේ ගාථාවේ මේ තියෙන කාරණාවක් බලන්නකො ජහාති යෝරපාරා. ඊතර මෙතර දෙක මත හැරුණානේ. ඊතර මෙතර එතකොට දැන් මේ අයින් වෙනවා කියන කාරණාවේදී අයින් වී ලැබීමක් ඉදිරියලා නැහැ. අන්න අර අනිච්ච දුක්ඛ අනාත්ම නිබ්බාන සුඛ සම්මර්සන කියන ඒ ඒ සූත්‍ර තුලේ සම්මර්ෂණය පිළිබඳව පැහැදිලි කරන එකේදී කොච්චර ලස්සන අර්ථයක් එනවද? අහපව් තමන්ට ක්‍රෝධය දුරු කර බවත් ලැබිච්ච බව ඌ රිඟ ගැනීම නැහැ. අන්න අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් කියන ගාථාය පෙන්වන්නේ මේ ලෝකයා නාම රූපේ රිංගගෙන ඉන්නතර ක්‍රෝධය නැති බව වූ ඒ ස්වභාවය තමයි එක රිංගගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? එහෙම රිංගගෙන ඉඳී. එහෙම රිංගගෙන ඉද්දී අත්ත සම්මාසනේ දෙනවා. හොඳට හිතන්න මෙහිම දෙනවා නම් එයා කවදාවත් ධර්ම අමතක කරන්නේ නැහැ කියනවා. ධර්මයට බැහැගන්නේවත් නැහැ කියනවා. නේතන් තානං විජ්ජති. ඒ කියන්නේ නේතන් තානං විජ්ජති තරම් බුදුන් වහන්සේ පෙන්වන්නද? නিত্য අත්ත සුඛ දැන් ඊළඟ සැප සුඛ නෙමේද? ලැබුණානේ සැපයිනේ. ඊළඟට නිත්‍යයි කියලා ඒ කාරණාව යෙදලා ඉන්නවනේ. ඒ ඉතින් ඒ කෙනාට අබුද කරන්න බෑ. අබුද කරනවා කියන්නේ ධර්මයට බැහැ ගන්නවත් බෑ. ඉතින් මේ මිවුරග සූත්‍රයේ මෙන්න මේ දෙවැනි පදයේ තුලින් මේ කියන කාරණාවේදී ලස්සනට මෙන්න මේ ඊතර කියන තථාගත ධහම ඊතර වීම කියන තථාගත ධහම හොඳට අර්ථ ගන්න වෙනවා. නැත්තම් අපි කොහෙන් හරි ගිහිල්ලා läගගෙන රිංගගෙන පළපදියම් වෙලා හොඳයි හොඳයි කියලා ජීවත් වෙනවා. තථාගත ධහමත් එක්ක පහදින්නේ. ඉතින් ඒ විදිහට නැතුව පහදින දේදී අපි මේ ලෝකේ ඉන්න කෙනෙකුට ඉන්න දෙයකට තියෙන දෙයකට නේ පහදින්නේ. කීර්ති සාධ්‍යයත් එක්ක පහදින එකනේ. ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකේ තියෙන දෙයකට පහදිනවා. ඉතින් ඒ කොච්චර පහදුනොත් අතහකටස් බෝධිය එක නෙමෙයි. ශ්‍රමණ ගෞතමයන්ට පහදීමක් විතරමයි. මේ තමයි පළවෙනි ගාතාව. එතකොට මේකේ තියෙනවා ගාතා ඔක්කොම 16ක් තියෙනවා 17ක් තියෙනවා ඒ ગાත 17ෙම අර දෙවෙනි ગાතා පද එකයි මොකද්ද දෙවෙනි ගාථා පදයේ සර්පේක් පරණ වූ හැව දි รา පු පරණ හැව දුරු කරන්න යම්සේද අන් දුරු කරන්නාසේ මොකද වෙන්නේ භික්ෂුව මෙතරයි එතරයි දෙක මත හරිනවා මෙතර අතහැරලා එතරට යනවා නෙමෙයි මෙතරයි එතරයි දෙකම අතහැරලා දානවා අන්න එතකොට බලන්න මෙතරයි එතරයි දෙකම අතහරනවා කියනට අර අර තමා නিত্য සුඛ නිබ්බාන දුක්ඛ කියන සම්මාර්සන වලට ඉඩක් නැති බව අතාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන සැබෑ අරුත ඉතාමත් හොඳට ඉස්මතු වෙලා එනවා. මේ මේකේ මේ මූලික දේ අපි විචක්ෂණශීලී බවත් එක්ක යමුනේ නැත්තම් පින්වතුනි එයාට හතාකට දහම් උණුසුමක් ලබන්න පුළුවන් උණුසුමක් ලබන්න බෑ ඇයි ඇයි හැම වෙලෙම කරන්නේ නিত্য වූ සම්මර්ෂණය අත්ත වූ සම්මර්ෂණය තමාට ලැබෙන විදිහේ සම්මර්ෂණය එතකොට එහෙම වෙනකොට වෙන්නේ අර නේතන්තාණන් විජිත කියන කාරණාව තමයි. අර පුතඥණියෙක් ලෝකේ කරන වැඩපිළිවෙල ඉන්න කෙනෙක් කියලා දුන්න වැඩපිළිවෙලක් කරනවා ඉන්න විදියටම. තථාගතස බෝධීන් වලින් නැතුව. දෙවෙනි ගාථාව තියෙන්නේ යෝ රාග මුදච්චිදාසේසං හිස පුප්පංව සරෝ සරෝරුහං විගහය. සෝබික්කු ජහති යෝරපාරං උරගෝචින්නමිව අචම්පුරාණං ඊළඟ කාරණාදි පෙන්වන්නේ හරියට මේ විලකට බැස් විලකට බැහැලා නෙළුම් නෙලනවනේ. කියන්නේ විලකට බැහැලා, කියන්නේ මෙතන නෙළුම් උපමාවට දෙන්නේ ඇයි? දැන් කලින් එකේ දුන්නේ උපමාව හැටියට සර්ප මේ මේ සර්පයේගේ විසක් ඇඟට ගියාම. බලන්න සර්පයේගේ විසක් එකට ගියාම ඒ කියන්නේ ක්‍රෝධය කොච්චර ප්‍රබලයිද නේ ගැටීම කියන එක තරහ යනවා කියන එක. එතකොට ඒක සර්ප විසක් හැටියට දුන්නේ. දැන් මෙතන පෙන්නනවා රාගය කාරණාවට පෙන්වන්නේ. මේක හරියට දැන් රාගය කියන කාරණාවේදී පින්වතුන් අර නිකන් මේ මේ තියෙනවනේ නිකන් අර මේ ආස්වාදජනකම. එතන මේකේ උපමාව දෙන්නේ මොකද රාගයේ මේ මේ විපාකෙත් අඩුයි කියලා බුදුරණවහන්සේ පෙන්නනවානේ අංගුත්තනිකය සූත්‍රයක දේශී විපාකෙ වැඩිනේ. එතකොට නෙළුම් මලක් නෙලා ගන්නවා වගේ. විලකට බැහැලා විලකට බැහැලා නෙළුම් මලක් නෙලා ගන්නවා වගේ. ඒසොට දැන් නෙළුම් මල නෙලිලානේ. අයින් වෙලානේ ඒකේ. විලකට බැහැලා නෙළුම් මලක් නෙලා ගන්නවා වගේ මොකද වෙන්නේ? මේ යම් භික්ෂුවක් රාගය සම්පූර්ණ දුරු කරනවා. අශේෂං ඉතුරු නැතුවම රාගය සම්පූර්ණයෙන් දුරු කරනවා. එතකොට රාගය දුරු කරපු බවක් ලැබිලා නෙමෙයි. අන්න ඊළඟට ඒකෙන් ලස්සනට පැහැදිලිනවා. බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ රාගය දුරු කරපු බවක් ලැබුණා කියන එක එහෙම නෙමෙයි. මොකද අත්ත සම්මාසනයක් ඊදෙන්නේ නැති. අත්ත සම්මාසනයක් යෙදුනා නම් එතන මොකද වෙන්නේ? එහෙම වුණා නම් පින්වතුනි කෙනා නීතන් තානං විචදි කවදාවත් අවබෝධ කරන්නේ. කවදාවත් නැහැ. මේ කියන්නේ කොච්චර කාලයක් මේ ලෝකේ ඉන්න තියෙන කෙනෙකුට තියෙන වස්තුවකට වැඳ වැඳා මොනවා කර කර හිටියත් කවදාවත් අවබෝධ කරන්නේ. ඇයි? නිත්‍ය සම්මාසනේ, සුඛ සම්මාසනේ, අත්ථ සම්මාසනේ. පරිනිබ්බාන සූත්‍රයේදී හම්බුණාන පින්වතුනි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දාන දෙක තමයි ජීවමාන බුදුරන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වෙන කලින් දෙන දානයයි පිරිනම් පාන්න කලින් දෙන දානයයි. ඉතින් ඒ දෙකෙනුත් හම්බෙන්නේ මොනවද? ආයුෂය, වර්ණයයි, සැපයයි, අධිපතිකමයි. වෙන මොකුත් නැහැ. අනිත් ඒවා ඉතින් කොහොමත්ම නැහැනේ. එතකොට මේ මේ මේ අවස්ථාව කියන එක. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කථාගත ධහම කියන කාරණාව එක්ක අර ඊතරවන ප්‍රතිපදාව ප්‍රායෝගිකව අත්ත් සම්මර්ෂණයකට ඉඩක් නොයෙදෙන නිත්‍ය සම්මර්ෂණයකට ඉඩක් නොයෙදෙන ප්‍රායෝගිකව ඉඩක් නොයෙදෙන විදිහට සිදුවිය යුතුයි. සෝබික්කු ජහාති යෝරපාරං උරගෝචින්නම සතම් පුරාණ. හරියට සර්පයා මේ පරණ දි รา ගියපු හැව අතහරින්නාසේ මේ මේ භික්ෂුව මොකද කරන්නේ? ඊතරයි මෙතරයි දෙකම අතහරිනවා. ඊතරයි මෙතරයි දෙකම භික්ෂුව අතහරිනවා. ඔන්න දෙවෙනි ගාතාව. එතකොට දැන් මේ හොඳට තේරෙනව නේද මේකේ මේ ඊතරණ ප්‍රතිපදාව ලස්සනට ඉස්මතු කරලා තියෙන හැටි බුදුරණවහන්සේ. ඊතරවන මාර්ගය, කෘත්‍ය ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා.